කාර්යයකට ස්වාමීන් වහන්සේ දෙන්නේ. ඊළඟට ඉතින් දැන් මේ කවුද මේක අපි ඉදිරිපත් වෙන්නේ අර භාවනීතාව ලෞකික මේ ප්‍රශ්නය අන්න බුදු පියාණන් වහන්සේ ළඟට ගිය ගෝලකින්ට ඒ ප්‍රශ්නේ අහලා ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන කරපු පිළිවෙලයි මේ දැන් කතා. ඒක එක එක්කෙනා ළඟ එක එක ස්වභාවයේ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න වලින් ආයක් ගතවිච්ච ප්‍රශ්න තමයි ඔය ඔක්කොම ඒ අය දාලා තියෙන්නේ. කාලයක් ගත වෙලා ඉතියේ ඒ අය ධර්මය අහලා එක්කෙනෙක් ධර්මයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මය අහලා කියනවා ඒ වාගේ මත්කී දෝකාල අධිසදීක සම්බල කියන ඒ අයගේ කාගේ බනහල. මේ ඥානවන්තයෝ මේ ඔක්කොම දෙන්න යම් යම් කරුණුවේ පිළිබඳව කල්පනා කරලා තමන්ගේ හිත ඇවිල්ලා නැවතිච්චට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මේ නැවතිච්ච තන ප්‍රශ්නේ තමයි මේ බුදුහාමුදුරන්ගේ අය. ඒක දැන් මේ දැන් පුජ්‍යය. චිත්ත මෙත්තේ කෙනෙක් කියලා අ බුදුහමඳුරගෙන් අහනවා කෝද සම්පුසිතෝ ලෝකේ අත්තසෝ සම්ති ඉංජිතං ඔන්න මේ අහන්නේ මොකද්ද යම් කිසි කවුද මේ ලෝකේ සන්තෝෂය කියන සන්තුෂ්ටි කියන ස්වરૂපය ලබන්න. ඒක එකක්. ඒ දැන් ඒ සන්තෝෂය කියන චිත්ත මට්ටම ලබන එකන කවුද? කොයි විදියෙන්නේ? මොකද මෙහිම හැල්ුවේ අනන්ත අප්‍රමාණ සන්තෝෂයට දුරුදෙන දේවල් ආශ්‍රය කරන අය සමාජයේ හරියට ඉන්නවා ඒක කාලේ සන්තෝෂය. මෙයා මේ අහන්නේ නියම සම්පෝෂේ කියන එක තෝරා ගැනීමට ආපු ප්‍රශ්නයක් මේක. ඊළඟට දෙවෙනි කියන්නේ හැදී අවරේ මේ චිත්ත කම්පනය මේ චිත්ත කම්පනය චිත්ත කම්පනය කියලා කියනකොටම ඒ පුච්චලියුගේ චිත්තට වදින හැම නිමිත්තකම හැම නිමිත්තකම කියුවහම හැම ස්පර්ශයක්ම ප්‍රත්‍යඥ සිත කම්පණය වෙනවා කියලා. දැන් මේ අහන්නේ කම්පණය කියන්නේ සිතේ ගැටීම. ඒ ගැටීම කාටද කාටද නැත්තේ? කම්පණය නැති කරපු සිංහලයා කවුද? එතකොට දැන් සම්පෝෂණයටපත් වෙච්ච පුද්ගලයා කම්පණිය දෙකට ගත්තා. කවුද කියන එකයි මේ එයා අන්නේ ඒ පදවලින්. ඊළඟට කෝ උභයච්ච අභිඥාය රාජ්‍යේ මත්තං න විස්සති. හොරේ ඒ අච්චය අහනවා මේ දෙකම ආශ්‍රය කරන. ඒ මොකද්ද? සම්තෝෂයයි මේ කියන්නේ කම්පණය. දෙක ආශ්‍රය කරලා අර මේ දෙකටම නොවැදෙන යම් කිසි චිත්ත මට්ටමක් තිබේනම් දෙක දෙකටම නොවැදෙන යම් කිසි චිත්ත මට්ටමක් තිබේ නම් මේ චිත්ත මට්ටම ලබා ගන්නේ මොන ආකාරයකද ඒ වගේම සැලෙන්නේ නැති ත්‍ත්වයට අර මධ්‍යම ත්‍ත්වයේ ඉන්නවා දෙපැත්තටම අහු නොවි ඉන්නකොට නොසැලෙන ත්‍ත්වයක් ඒ වෙන්නන ඒ පුද්ගලයා නොසැලෙන්නේ මොන ආකාරයෙන් ඒ කාර්යෝයි තත්ත්වයේ ලබා ගන්න පුළුවන්. ඒකට දැන් ප්‍රශ්න තුනයි. තවත් එකක් තියෙනවා. සම්බෝධි මහා පුරුෂෝත්. මොකද දැන් ඊළඟට කියනවා සරණා කළා. මට වදාරන්නේ මේ මහා පුරුෂය කියන කෙනා කවුද? මහා පුරුෂ කියලා නාමය ලෝකේ විවාහයට වැටලා තියෙනවා. ඒකෝර මේ මහා පුරුෂය කියන එක්කෙනා මේ අවු. අන්තිමට අහනවා කෝද සිද්ධි පත්‍යයන් මේ කවුද මේ කියන දුක් ඒ කියන්නේ තණ්හා ජල කියලා කතා කරන්නේ තණ්හා ජල ඒ කියන්නේ මේ දුක් ලබන ජල දුක් ලබන බැලි දෙයින් කවුද? මේ දුක් ලබන බැලි කියන එක කතා කරනකොට අර ඉස්සෙල්ලා අපි කියලා නිරවුල් කරන්න ඕන. බැලි කියන එකට දැන් මාළුවේ දැලට වුණාම දඟලන්න දඟලන්න හැටලෙන එක විනා. දේරුවා ඒ දැලේ අහුවෙච්ච මාළුවට නැහැ. ඒකයි මේ දැල් කතාවක් මෙතන ආවේ. ඒ කිව්වේ අන්නහා දැල් කියලා. තණ්හා කියන ශක්තියෙන් හැම වෙලේම ජීවිතේ දුකට හෙළෙන ආකාරය තමයි කියන්නේ. එතකොට මේ මාළුවා හෙලවෙල හෙලවෙල පාරට දැලෙන් වැඩි වැඩියෙන් පැටලෙනවා. මිනිසා. මිනිසා ජීවම සත්‍ය බවුල. නමුත් මිනිසා තමා දුකෙන් බේරෙන්න බේරීම සඳහා කරන්නා වූ සෑම කරන්නා වූ සෑම ක්‍රියාවකින්ම සිතන්නා වූ දැන් සිවිල්ලකින්ම කියවෙන්නා වූ වචනයකින්ම එයාට සිද්ධ වෙනවා තවත් කරදරයකට මේ සුදු දෙන පැටලෙILLකට අහුවෙ. මේ මේ මේ ගද්දාරියගේ තරුණයා වන්නේ මේකේ තේරෙන වගක් තියෙනවා. ඒ මොකද? ලෝක දහසේ හැමදාම ඕනම දෙයක් දැනුවොත් කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න වැඩක් කරලා දිනනවා. ඒ වැඩේ කරලා විඤ්ඤාණ නැති හරි නොතිබූ දුකකටපත් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න බව දක්වන්නු ඒකෙන් කලින් නොතිබූ දුක තවත් දෙයකට වගකීමක් මෙන්න මේක මේ අතෝ දැකලා මේ දැකපු නිසා මේ නොසෙල්ලි මේකට අහු නෙවෙයි කොහොමද ලෝක ජීවත් වෙන්නේ කියන මේ ප්‍රශ්නේ කාටවත් මොකද දැන් අභිෂ ඒ දීපු කාරණේ තේරුවා මේ සාමාන්‍ය එන්න දුන්නා දැන් මේ මුලින්ම අහපු ප්‍රශ්නේ. සන්තෝෂය ගැන කතා කරනවා. මේ සන්තෝෂය කියන්නේ අපි ජීවහරේ පත්‍රලා තියෙන එක්තරා මානසික උද්‍යෝගිමත් අවස්ථාවක්. සමාජයේ යම් කිසි බලාපොරොත්තුවක් ඉතුරු වෙලාවක ඒ පුද්ගලයා ඒ අවස්ථාවේ ඩුබයි නගරය ජය ගන්නවා. දැන් අර සමාජුන්ට ලොකු ජයග්‍රහණයක් අම්මිඥාන සිහිනතුව වැඩි. ඉතල මේ දෙලි කෙනෙක් මෙරිලා වැටුණා ටිකට් එකක් ඇදිලා. ඔය මොකක්ද ඔක්ටි කියන්නේ? ඔකට කියන්නේ ඔක තමයි හත්ෝ. ඔය නුවණ ඔරොත්තු නොදෙන උදව් වීමක් නැති සිටීමක්. මොකේ නැති සිටීමක්ද? මේ ඔක්කොම කාමයාගේ ආන්දමේ නැති සිටීමක්. මේ අවස්ථාවට කාම වර්ග පහක් තියෙනවා ශරීරය තුළේ. ඒවා මේ මේ කාරණා මේකින් සාර්ථක කරගන්න පුළුවන් වේ කියලා. මේ පහක් සම් සාර්ථක කරගන්න පුළුවන් වේ කියලා තමයි හිතේ එක පාට එනකොට ඒවා කොහොම නැගී ඉන්න උදව් වෙනවා අවදි වෙනවා පොරොත්තුම දෙන මට්ටමක් එනවා සමහරු ඉඳහා වෙලා සම්ප්‍රෝෂය වෙලා උඩු කන්න ගහලා නවතින සමහරු දෙවිලක් නැහැ. ඒතර මෙන්න මේ සන්තෝෂය ගැන යහන්. ඊළඟට මේ එක ඒ මොකක්ද ඒ පැත්ත? ඒ පැත්තේ එක්තරා දුකක් විඳින වෙලාව. අර මිනිහා නෑරුනේ. අම්බ මේ මේ සැපක් නෙවෙයි නැත්තේ. එහෙනම් ආත්මීක උඩපයින්. මේ සතුටු මේ කියන්නේ සැපක් කියන උඩපයින් නෝන්නේ නැත්නම් දුක්ඛින් විඳිනකයි ඇත්තේ. රොටුඩු වයින කෑ ගන්නවා ලතෝනි ගන්නවා. මේ මේ මොකද කියේ අර මිනිහා සන්තෝෂ වෙලා. ඉඳාරා ආටිමිලේ මොකක්ද? ආටිමිලේ කියන අර දිව්‍ය. ඒක වෙන සන්තෝෂේ ඊදිද්දවත් නැති බව තේරෙන්නේ. ඒ මොකක්ද? මේ එක අංශයක් ක්‍රීඩා විදින එකක්. මේකයි මේ ලෝකයේ සම්මතේ කරලා තින්නේ මේ එක්තරා දුකක් රසෙයි කියලා සම්මත කරලා තියනවා කියලා දීනන්දාරය බොහොම ලස්සන විවෘතව ඉදිරිපත් කරනවා. ඒකට අනිත් පැත්තෙන් අහනවා කම්පණය පිළිබඳ. මේ කම්පණය කියන්නේ මොකක්ද? මේ කම්පණය කියන්නේ අරකට කාම ධාතුන්ගේ බලපෑමෙන් සිද්ධ වෙන බලපෑම. මේ කම්පණය නොසෙල්වි සිටින්නේ නොසෙල්වි සිටින්නේ කියන්නේ තමන්ගේ හිත. නොසෙල්වි සිටින්නේ බෑ විකම්ම කම්පණය. ඔය කම්පණය නවත්ත ගන්න පුළුවන් කොයි සිද්ධියක්. කොහොමද මේක? හැදෙන්නේ කොහොමද? නවත්තන්නේ. මේ කම්පණය කියන්නේ මොකක්ද? දැන් ඔන්න යම් කෙනෙක් ඉතාම හොඳ වැඩිතාම අවශ්‍ය ගණනක් හදනවා හරි මොකක් හරි වැඩගත් වැඩක් කර කර ඉන්නකොට කවුරු හරි ළඟට ඇවිල්ලා ඒක කියන නිකම් පටන් ගත්තොත් නිකම් බොරුවටවත් අනාගත විස්තරයකට මුල් අදින්නවා වගේ ඒ ගැන කිව්ව. මේ වැඩේ ඔක්කොම දාලා මොකද මේ සංකීර්ණ මොකක්ද ඒ කියනකොටම කියන කියන කියන මේ මේ වැඩේ ඔක්කොම ඒ හිමියගේ කතාවක් ඇත්තම නෑ නිකන් ඒකයි ඉන්නේ මෙයා කල්පනා කරන්නේ. ඒක මෙයා මේ ඒකය කියපු වචනයක දැන් කලබලුනේ. මේ කරන මේ ක්‍රියාවක් මිනිහා තමාගේ ජීවිතයේ තුල තියෙන පංචකාම දැක්කුම කනසා ගැනීමට එක්තරා උපක්‍රමයක් කරමින් මේ ඉන්න අවස්ථාවේදී අපේ අර එයාගේ කනට වැටුණා ඒකයි කියලා මහා විස්තරයක් තියෙන ආරම්භයක්. ඒක නිකුත් නැහැ ඒක ඇත්තට ඇතුළ තියෙන්නේ විඤ්ඤා අනිකන් කිව්වේ කියලා යනවා නමුත් ඒකේ ඥාන නිස්පාදනය කළා මෙච්චර ගණන මහා ගොඩක් ඇති මේ විස්තර මේ වැඩේට වඩා එයා කියන විස්තරෙන් මම බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න පුළුවන් දන්නේ කියලා ඔන්න හැරුණා ඒක. මොකක්ද උනේ? අර පංචකාම, රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම කොට. කාම පහ. ඔය කාම පහ අර පැත්තෙදිත් නෙවිච්චා. මේක සිද්ධිත් නැගිට්ටා. මොකද නැගි? ගොජුරු වයන. ගොජුරු වයන කියන්නේ ඒ ඒ වාට කන කියන්නේ ඒවා කාණ්ඩම් පහ. ඒවා මේ සත්තු නෙමෙයි, මිනිස්සු නෙමෙයි. නමුත් ඒලා දුක්ඛිත ශක්තියක් වේ. ඒ ශක්තිය කියන්නේ ඒ ස්වභාවය ශක්තිය කියන එක ක්‍රියා ක්‍රියාත්මක වෙන එක. ඒ ක්‍රියාත්මක වීමට හැමිස්සම ඒ වැදිනවා ඉදිරිපත් වීමක්. ඒ ඉදිරිපත් වීම තියෙන්නේ මොකේද? අර ඒවාට ගොදුරු කරගන්න පුළුවන්. ඒවාට අයිති කොටස් එක්ක ඒකට කියනවා නිමිති කියලා. ඒවත් එක්ක ක්‍රියාත්මක කරගන්න හැම වෙලේම ඉව බලමින් තමයි ඉන්නේ. ඒ ඒ තත්ත්වයට කම්පණය වෙමින් තමයි නිතර තියෙන්නේ. දැන් අපේ සිතක් දිහා බැලුවොත් නිතරම සෙලවල ස්වરૂපයක් ඒ චිත්ත වේගවල තියෙන. සංකූප චිත්ත ස්වરૂපයක් නැහැ. මේ මොකක්ද මේ හැම වෙලේම අර රේස් එකට දීපුවා. ඒ වගේ අර නිරන්තරයෙන් අර පහම වැඩ කරන්න බලාපොරොත්තු හැලඹිලි සහිතව නිරන්තරයෙන් යන්තම් කෙලවිලක් මේ යන්තම් නිමිති හඩක් ආවේ ඇති ඒ පැත්තට ඔක්කොම පයින්නවා. මටත් දිනවන්න මට. මේ අවස්ථාවේ මොකද වෙන්නේ? ඔය සාමාන්‍ය සුළු නිදසුන ලොකු අවස්ථාවක් වෙනවා. ඒ හැම එකම උනේ මොකද්ද? ධ්‍යානයේ සංසුන් සිත නොසංසුන් බවට පත් කළා. මොකද? එක පැත්තකට සංසුන් ගලා ඒකේ ක්‍රියා කරන්න දුන්නේ නැහැ. අර වෙන හඟකින් වෙනස් පැත්තකට යන්නේ. ඒක ආ ඉන්නකොට තවත් වෙන මොකුත් ආවොත් ඒ පැත්තට. මෙන්න මේකට පත්. ඔය මොනවද ඔය? ඔය දෙකම සත්‍යය මිනිසා ජීවිතේ දුක විඳින අවස්ථාව ඉදිරිපත් කරන දෙන්නන අවස්ථාවක් තමයි. මෙන්න මේමයි මගේ දුක මට එක විදිහට ඉන්න බෑ. හැම වෙලේම දැඟලෙනවා. මේ දැඟලෙන්නේ නැතුව මට ඉන්න බෑ. නමුත් මම දැඟලන්නේ නැතුව ඉන්න හරි ආසයි. නමුත් දැඟලෙන්නේ නැතුව ඉන්න බෑ. මම විතරම දැඟලෙනවා. මේ දුක ලෝකෙට කියන ඇත්තම ඉතින් අපි දඟල දඟල තියෙනවා. ඔන්න දැන් අපි මේ කාරණා දෙක පැහැදිලි ඊළඟට මෙහා හැදුවේ මොකද්ද? මේ කාරණා දෙක තේරුම් අරගෙන කවුද මධ්‍යස්ථ කරගන්නේ කියන හැබැයි දැන් මේ මේ අපි විඳින දුකට නැත්නම් තීරණාත්මක අවස්ථාවකටපත් වීමට දැන් හරියට තීරණාත්මක අවස්ථාවකටපත් වීම සඳහා මේ බුද්ධයාගේ සිත වටවන අව තන දැන් මෙයා සංඥාවක් වෙනවා මේ ඉතර විලා මේ කම්පන අර උදව් දැකලිලා කියන්නේ අර සම්ප්‍රෝෂයයි මේ කම්පලයයි. කියලා මේ දෙක නැති වුණොත් එයා දන්නවා මොන් සාන්ත සිතක් හම්බ වෙනවා. සාන්ත සිතක් හම්බ වෙනවා. ඒ සිත කාට ගන්න පුළුවන්ද කියලා අහලා ඊට පස්සේ වෙන්නවා මහා පුරුෂ කියන්නේ කවුද? ලෝකේ අර්ථයෙන් දුක් දැනට අහු වෙන්නේ නැති කවුද කියලා ඒ දෙක දැන්නේ මොකටද? අර ප්‍රශ්න කරුගේ තිබුණා එයාගේ ප්‍රශ්නයක් මේ දැන් ඔය හැම වෙලේම දුකටපත් වෙන හැටි මිනිහා තේරුම් ගන්න. ඒකත් මේකටම ඇඳලා මෙන්න මේ තුනක්, කාරණා තුනක් නිර්මූල කර ගැනීම පුදුපියාණන්ගෙන් අපට උදව්වක් ලැබෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ. ඒකට උන්වහන්සේ කාමේසු බ්‍රහ්මචර්යයන් කියලා පටන් ගන්නවා. කාමේසු බ්‍රහ්මචර්ය. අන්න දැන් ඔය පදය එක් අපේ සිතිවිලි සම්බන්ධ කරනකොට ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකුට ඉස්තාවතා ගන්න පුළුවන් මේක පාලනය කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ ඒ කාන්තෙන් තියෙන මේ මේ අනිත් මේ මේ ක්‍රමයේ කරයි ඒක බුදුමතුන් හොඳ ආකාර ඥානවන්තව කල්පනා කරන මුජලයක් සිත අමදාගෙන තීරණය කරලා ඉන්නේ. කාණේසු ධම්මචර්යයන් කියලා නැත්තම් නිකන් කියන්න තිබුණා ධම්මචර්යාව කියලා. නමුත් ඒක වඩා හොඳට තේරුම් ගැනීම සඳහා කාණේසු ධම්මචර්යයන් කියලා උන්වහන්සේ ඉදිරිපත්. මේ කාමේසු ධම්මචර්යයන් කියන එක අදහස් කරන්නේ කාණයන්හි පිරිසිදු තනත්ම කියන එකයි ධම්මචර්යාවේ කියන්නේ පරිසුද්ධාරයෙන් හැසිරීම හැසිරීම ඒතර කාමයේ කියන්නේ ඒ තමාගේ නිරන්තරයෙන්ම දුක් දීමට හේතු වන මූල ධර්ම ඔක්කොම සුදු දීලා තියෙන තනි එල්ලයක් තමයි කාම කියන්නේ. ඒක රූප කාම, සබ්ද කාම ඔක්කොම ඒ කාලේ හරි කත් එක්කයි සුදු දීලා තියෙන්නේ. ඒක දැන් මේ කාමේසු කියනකොට අපේ සෑම සිතුවිල්ල සෑම සිතුවිල්ලක් අපේම ඔය කාම ස්වરૂපේ නැත්තේ නෑ හැබැයි. දැන් ඔය කාම ස්වરૂපේ තීන බව සංකේ මොකක්ද? ඒකට කාමය කියන්නේ කාන්දරව කියලා සංකේතව කාන්දරේ තියෙන යමක් එක්ක බැඳිලා රැඳී පවතින ගතියයි. ආවේ කියන්නේ යමක බැඳේ. බැඳිලා කියලා කියනවා තවත් ඒ එතනින් නම් තවත් ඒක බැඳෙන්න තව ඒකේ හැරේ හැරලික්ක. ඔය කාම ස්වરૂපේ. එතකොට දැන් මේ කාම ස්වરૂපේ කියන ඒ දැඩි අපි ඇඳුමට බැඳුණා, කොණ්ඩෙට බැඳුණා. ඒ වගේම අනන්ත දේ අපි ඇසුර කරන යම් ධර්ම තියෙනවා නම් සියල්ලටම දැල්ලා. ඒ බැඳිච්ච නැති දෙයක් නෑ. මොකද්ද මේ බැඳිල් බවට සාක්ෂි? ඒකෙන් අපි ආස්වාදයක් බලමු. ඕක කයියෙන් නැති. ඒ ආශ්‍රය කරන දෙයි. දැන් යම් කෙනෙක් කෙනෙකුගේ ඒක ආශ්‍රය කරනකොට ඒ බුද්ධියකින් මෙයා බලාපොරොත්තු වෙන එක්තරා ලයිස්ක බලාපොරොත්තු ලයිස්ක් තියෙනවා. ඒකයි කාමයේ කියලා කියන්නේ. ඒ පුජ්‍යලයාගෙන් සාමියාගෙන් බහරියාගෙන් ඉතින් ඒක අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා අපි කියනවා. නේද? ඒකත් මෙතෙන්ද ගැලපෙන එකක් නෙවෙයි බලාපොරොත්තු වෙලයි වාරිය වැටුනේ. ඒ කියන්නේ හදා හදන් ගුනේ විකාශ ආද උනේ. මේ ඔක්කොම මොකද? අර අරක මෙතෙන්ද දාගත්ත වරද. එතකොට දැන් තේරෙනවා කාටත් කාමයන් කියන්නේ සිටි අට ගන්නා යම් කිසි අපේක්ෂාවක් මත ඇදිච්ච සිතක් නම් ඒක කාමය. ඒකේ ඒක අත්දෙන්න ඕන කොටසක් ඒ හිතේ තියෙනවා. ඒකට මෙතන පෙන්නනවා ධම්මචර්යාව කියන්නේ. එතකොට ওই චර්යාවට ඔය චර්යාව ඔය හැසිරී අපේ ජීවිතයේ හතරවල පැති තුනයි තියෙන්නේ. චිත්ත ක්‍රියාව දානවා අපි වචන ක්‍රියාව දානවා ඒක අපිට කරනවා. අපේ තව ශාරීරික වශයෙන් කරන ක්‍රියාවක් තියෙනවා. ධම්මචර්යාවට හෝ අධම්මචර්යාවට ওই තුන තමයි වැරදගන්නේ. එතකොට මෙතන බුදුහාමුදුරුව ධම්මචර්යාව කාමේසු කියලා ගත්තේ ඒ ඒ අවස්ථාවල තමාගේ සිතේ අටගන්නා වූ කාමයන් කාම හැදී දැන් අර ධම්මචර්යාව දාලා එතනින් මේක සුද්ධ කරන තුරු සුද්ධ කරන ගුරු අර කියන කොන් දෙක අර අමා උදාහරණයටපත් කරන සන්තෝෂයක් කලණය කම්පනය මේ දෙකෙන් අහු නොවි යම් කිසි කෙනෙක් ඒකට අහු නොවි නැදුම් පිළිවෙතේ කියන මධ්‍යස්ථ තත්ත්වයෙන් මේ ලෝකේ හැම එකක් එක්කම කොහොම සංසුන්ව ඉඳවන නම් ඉන්නවන නම් අර ඒකට අවහිරකම් කරන මූල හේතුව. මොකක්ද හේතුව? තවත් එකක් එක්ක බැඳීමේ ක්‍රියාව ශක්තිය. නැති කිරීමට නැති කරේම වුෂින් කල යුතුයි ඒක කල යුත්තේ කොහොමද ඒ ඒ අවස්ථාවල් වල ඒකට අපි බලමු අපි දැන් මේක තියාගෙන ගියා ඔය කියන කම්පලය ඔය කියන අම්තෝසේ කියන උඳන් දැඟලිලා බැඳිච්ච එක්ක බැඳිච්ච වස්තුවේ දෙකව බලපාන. එහෙනම් අපි කියමු යම් කිසි පුද්ගලයෙක් කෙනෙකුගේ පුජ්‍ය තවත් පුද්ගලයෙක් වෙත ආශ්‍රය වෙනවා. එයා ඒ ලකුණු බලන යාත්‍රයට වැටෙන්නේ. යන්නේ එක්ක ආශ්‍රයට වැටෙන්නේ නැහැ. මොකද මේ මනුස්සයාගෙන් අර කියන්නේ මොකුත් හම්බෙන්නේ නැහැ. ලකුණු බලලා කාර්ය කොයිද මනුස්සයා ආරම්භන අහලා ඉතින් තියෙනවා රොක් කරලා අර එයත් එක්ක තමන් පිටින් බර. මොකද දැන් නෑ බලාපොරොත්තු වෙන දේවල් කොයිතරම් දුරට එහෙම සාර්ථක කරන්න පුළුවන් කියන අත්විවාද. ඒ දාන එක තමයි අර අපි කරන්නේ. මම කරන්නේ මේ අය කරන්නේ ඕක තමයි. ඕක නැති කියලා දැන් බෑ. එහෙමනම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න රහතන් සාදුන්න එහෙම කෙනෙක් කාර්යය කරන්නේ නැහැ. කුරු දැන් මේ අවස්ථාවේදී වැඩි වෙලා යාර බැඳිච්ච පුජ්‍යලයන් රේස් ටිකට් එකක් කරන්නයි කිව්වා. ශික්‍රායි මහා. ලව කරන්නයි කිව්වා. එයාගේ නගින අංශක ගාන අර උදානේ කාටලා අර හරියට. අර හවුල් වැඩ කරන හරියට. ඒකේ වහන වංග. මොකටද මේ? අපි අපි විග්‍රහ කරලා බැලුවොත් අනේ මිනිහට යහපතක් වික්‍රමයිත්‍රි කරනවා දෙකද මෙතන තියෙන්නේ. ඈ ඒකකතේ විතර. කීයක්වත් ණය දයාවක් ඉල්ලනවා. නැත්තම් මොකක් හරි අඩුවාගයක් පුරවා ගන්න. මිනිහට හම්බෙච්ච එක හොඳයි. කියන හැඟීමෙන් උඩ දැන් මිනිහට අර අනුසාරේ මිනිහත් දැන් දෙරේට නැගෙනවා. හරියට. ඒ නැතිව දැන් මෙයක් පටන්. හොඳ. හරියට හම්බෙලා නැහැ. මෙයා ආරංචියෙන් නැතන්නේ මටත් කොනක් හම් වෙයි කියන හැඟීම. ඔන්න සම්පූර්ණ. එතකොට යම් කිසි විදිහකින් කවුරු හරි කිව්වත් මේ මොන් සර්ටිෆිකේට් එක හම්බෙච්ච හැටි එන්නේ වන්ද පිටරට නැත්නම් මේ දෙන්නේ නැද්ද කියලා. ඕකට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර අපි ආශ්‍රය කරා. නිකන් කතා කරලා යන්න බැහැ. ඈ නිකන් කතා කරලා. ඒ මොකද මේ? එයාගේ අශිෂ්ඨකම කියන නැහැදිච්චකමක් එයා සත්පුරුෂයෙක් නෙවෙයි. ඒ මොකද? එයාට අර ඉඩක් දුන්නේ නැහැ. අර තමාගේ හිතේ තිබිච්ච ඕනකම මිනිහා දෙන මිනිහා ඒ වන්සා කියන්නේ මිනිහා කලින් ලැබ කරගෙන ඉන්න මේවත් එක්කත් හම් වෙනවා එකක් අරන් ඉන්නේ මිනිහා. එයාගේ දේවල් එයාට ඉදි. මෙයා මේ මොකද්ද මේ උනේ? ඒ දෙකම උනේ මොකක් නිසා? දෙකම උනේ මොකටද බැඳිච්ච එක. එතකොට දැන් නැහැ කියන්නේ ආශ්‍රය නොකර ඉන්න එක. නෑ, බැඳිලා කියන්නේ අර පොඩි කෑල්ලක් අත් කරන්න වෙලා. මොකද්ද? එයාගෙන් මුකුත්. එයාට කෝටි 60 ලක්ෂයක් හම්බුනේ. මගේ මාකට හම්බුනේ. අර දෛනික ජීවිතේට හම්බෙන්න කිව්වා. ඒ මන් ජීවත් වෙනවා. එයා කෝටි 60 ලක්ෂෙන් ජීවත් වෙනවා. කෝටි 60 ලක්ෂෙන් එයාගේ. මට කිසිම සම්බන්ධයක් ඒක නැහැ. මට සම්බන්ධ තියෙන්නේ මේ දෛනික ජීවිතේ ලැබෙන ගැටුම. අපි ආශ්‍රය කරන ආශ්‍රය කරන්නේ මිනිස්ය වශයෙන්. කවුරුන්ගේ අතර තුරේ සෝනද භාවයක් පතා අවස්ථාවෙන් මේ කවුරු ජීවත් වෙන්න ඕනේ යාගින් මා කියන හැඟීම තමයි මේ බැඳීමක් නැති කාමයේ නැති කියන ඕක ඉතින් අපි පිටපත ගහගෙන ලෑස්ති වුණාට ඕක නිකම්ම සුදු බඳින දෙයක් ඒ මොකද අපේ ළඟ තියෙන ශක්තියක් කරන වැඩ අපේ ළඟ තියෙන ශක්තියකින් කරන වැඩක් ඒක ඉතින් මේක බුදුහාමුදුරුවෝ දාලා භ්‍රමචර්යාව හේතු කරන්දෝන හැම හැම කාමය සිටිවිල්ලක් පාසා සිටිවිල්ලකින් තමයි වචනයක් හැදෙන්නේ වචනයක් වගේම ක්‍රියාවක් හැදෙන්නේ සිටිවිල්ලකින් මේ ධම්මචාරී ජීවිතයේ ධම්මචාරී ජීවිත අවස්ථා මේ හතර බුද්ධ ආගමේ තියෙනවා අවස්ථා හතරෙන් සම්පූර්ණ භ්‍රමචාරී සම්පූර්ණ අවස්ථා හතරෙන් එකකට රිංග ගන්න තමයි මේ අය දඟලන්නේ දැන් ඉස්සරහ ප්‍රමාණයට ඒකට අයිතිවාසිකම් කියන සත්‍යයක් ආපිලත් මේ මොකද්ද මේ අර භ්‍රමචාරී කියලා කිව්වේ පිරිසුදු පැවැත් පිරිසුදු පැවැත් කියන්නේ ආ බොහොම විනය කියන කතාව නෙවෙයි. Tamanda දුකක් නැතුව හිතන්නේ. දුකක් නැතුව ඉඳන්ඩයි දුකක් නැතුව ඉඳයි කියන මේ පුළුවන්කම තියෙනවා එයා ධම්මචාරී. දැන් රෙදි දරවගෙන මොට්ටක් පිළිඳගෙන ඉන්න මිනිස්සු ඉන්නවා ධම්මචාරී කියලා පාස්පත්තියදී. ඒ ඉන්න චරිත නිරූපණය කරන මොලේ කවුද මිනිස්සු වගේ. ඒක ධම්මචාරී කියන්නේ එයාගේ ජීවිතෙන් එයා දුක් විඳින්නේ නැහැ. දැන් උපංගෙම එකපාරට ඒක නිසා කාමේසු කියන පදේ කාමේසුව කියන පදය දුන්නා ඒ ඒ අවස්ථාවල් වලදී භ්‍රමචාරී යත් මොකක්ද? දැන් ඔය අපි කියපු භ්‍රමචාරී කාමී පුරුෂයා භාර්යාව වශයෙන් ඒ කාම පුරුෂයා භ්‍රමචාරී වෙන්න භාර්යාව කිරිබ්‍රාහ්ම භාර්යාවගේ ඇසුරේ මොකක්ද? භාර්යාවගේ එයා මෙහෙම මේ අම්මන් හිටියේ මෙහෙම කලු හිටියේ මේ විදියට එයා කොහොම ඒ බලාපොරොත්තු වලට බැඳින හැටියේ අර තැනැත්තේ දෙල්ුණා ඔළුව හැරෙයි එනිකම් කළා අක්කම හිතුම් දැන්නේ දැන් වෙලා ඉතින් යම් කිසි හැඩයක් හැඩයක් ගන්න වෙනකොට ගම් වෙන වෙලාවුත් ඇති එතකොට මේ යුග ජීවිතයක් ගත කරන පුද්ගලයෝ දෙන්න ඔවුනොවුන්ගෙන් ඔවුන් යමක් බලාපොරොත්තු නොවේ ඔවුන්ගෙන් යම් සහයක් උදව්වක් සමන්ද අනුගම්භාවයෙන් හෝ යුක්ති ධර්මයක් ඇතිසේ ලැබෙන. ඒක බාරයි. නොලබෙනවා. නිකන්. තමන්ගේ අර බලාපොරොත්තු අයින් කළා ජීවිතේ ගෙනියන්න යමෙකුට පුළුවන් නම් දුක ජීවිතේදී එයා එතනට ඒක සත්‍යයක්. දැන් විසාකාව එක්තරා ප්‍රමාණයක භක්මකාරී ජීවිතයකට ගත කරගන්නවා. ඒක පිටා විග්‍රහමචාරිත්වය කරන්නේ නම් ලක්ෂණ හත අවස්ථාව. කොහෙත්ම අපේ අවස්ථාවේ කියන්නේ මොකක්ද බ්‍රහ්මචාරී කියලාට දිව්‍ය රෝග සම්පත් දෙතන්නක් බෑ කියන්නේ කිසිම සැපක් ගැන හිතන්න බෑ. ඒක බ්‍රහ්මචාරී වෙන්න අර අර මං කිව්වේකමයි. නමුත් එතෙන්ද එන්න මේ මේක මුල හිතන් යන්න ඕනේ පරිදෙලේ. මේ කියන්නේ මොයේ බ්‍රහ්මචාරිත්වයෙන් කලේ මොකද්ද? සමාවේ පිට. අද දුක් දෙන, අද දුක් දෙන. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, අහංකාර විදියට නරක කුණු කන්දල් හිතේ කැළඹි කැළඹි සමාද පීඩා ලබා දෙන යම් ධර්මයක් ධර්ම තිබේ නම් ඉස්සල්ලා යා ඒවා එන්න බ්‍රහ්මචාරිත්වයේ මුල්තයි. ඒ ඒවා අයින් කරන්න එක්කනට බුද්ධාගමේ කියන නම උගත්. සෝවාන් මාර්ගයට පිළිපන් පුද්ගලයා. ඒ තමයි සෝවාන් මාර්ගයට පිළිපන් පුද්ගලයා කියන්නේ. දැන් මේ අය. එයා හැම දෙනා බලන්න. මොනාරීදී නැති ඇති. නමුත් අපි ඉතන ඔක්කොම කියලා මේ මේ අහන්නේ ඔබට මේ ජීවිතයට මේ පිළිබඳව පිළිතුරු දෙන්න කාරණා තේරුම් ගන්න මේ මේ කරුණ ඒකෝට ඒ කරුණ අහන එක්කෙනා කරුණ අහලා නිකන් ඉන්න බෑ. කරුණ ඇහිීමේ සුතමේ සුතමේ ඥානයේ තීන කලය චින්තාමේ ඥානය. වැටේ. චින්තාමේ ඥානයේ කලය භාවනාමේ ඥානය. ඒ මොකද්ද මේ කිව්වේ ඥාන තුනකින්? සමා යමක් ඇහුවනම් හැබැයි ඒක හේතු සහිතව නිවැරදි ආ කාරණා සහිතව තමන්ට කියන්නේ හරියට හරියේ. ඒකේ හරියට හරි කියලා මේ දැනගන්න හොඳට කන් දිහාගෙන හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න හදන එක නිරවුල්ලට තේරුම් නැත්නම් සමාජයට මේ මේ විදිහේ සත්‍යයක් මේ ආත්මේ මේ උදා වුණේ ඔය විදිහේ ස්වરૂපයන් එක අවස්ථාවේ උදා වන්නේ එයාගේ යාත්‍රේ වන්දනේ එයාලගේ ඒදී තිබුණා. එයා ළඟ ඒ සත්‍යයට අවබෝධ කරන ශක්තිය ළඟ තිබුණා. ඒක නිසා ඒ වෙනස යාතුන සිද්ධ වුණා. ඕක ඔය ප්‍රශ්නේ ඕක හැමතැනම සිද්ධ වෙන්නේ ඔය ආකාරයටයි. එතකොට නම් කොයි තරම් විවේද ඒක වැగిරෙන්න පටන්. වැగిරෙන්නේ කිව්වේ වැగిරෙන්නේ කියන්නේ ඒක ඉන්න තියෙන්න බැරුව පිට යන එකට ඇගෙන්නේ. ඒක තියෙන්න බැරුව පිට යන ගමන වාදනයකට ගමන් දාලා අර ඒකෙන් කාන්දු වෙනවා. ඒකෙන් වැඩි වෙලා පිට යනකොට කියන කොණ්ඩ එකෙන් මේවා වැඩි වෙනවා පිටට. අතවල වදිනකට වැඩි වෙනවා කියන්නේ නැහැ. මේ පිටට වැඩි වෙනකටයි වැඩි වෙනවා කියන්නේ. ඒකවල මෙතන අර මුලින්ම නිහිතක් එක්ක හිත ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී හිත අවදි වෙන අවස්ථාවේ තියෙන ක්‍රියාව ඒකවත් සංහාව කිව්වේ. ඒකත් එක්ක යොමු වල. ඒතර ඒ තනස්සාට ඒ මේ නිර්වෘල්ල හොඳට ඇති වෙන්නේ මොකක්ද? අර මෙහෙම කිව්වන් ඇත්තයි ඒකේ එහෙම බලු හරියට හරි ඒකේ එහෙම සිදු වෙනව වෙන්න පුළුවන් වෙනවනේ ඕකනේ මේ අපිට වෙලා තියෙන්නේ කියලා දැන් නිකන් හිතෙන්නේ නමුත් චින්තාමය ඥානය කියන්නේ ඔක නේද? ඔයිටත් වඩා යාදිය බා ප්‍රයෝජනවත් ඥාන සම්පන්න. මොකද එවැනි බැඳීමක් අර විදිහේ සිිතේ බැඳීමක් හටගත්ත වෙලාව. ඒ එවැනි අවස්ථාවක් එළඹිච්ච වෙලාව. දැන් සිිතෙන් අර අහපේවා මනෝදාහයෙන් දෙලින්ම දෙනවා මේ ඔන්න ඔය ඔයවා ගැනයි මේ අර කතාව. ඒ කතාව තමයි ළඟට මතක් වෙනවා හිතට අර කාරණේ ඉදිරිපත් ඒ කාරණේ ඉදිරිපත් වෙනකොට මේ සිතිවිල්ල ආවේ ඇති කොහොමද දැන් කරන්නේ දැන් ඒ විදිහට කරන්නේ අර ඉස්සර කරපු විදිහෙන් දැන් මේ කියන්නේ මේ මම ඉගෙන තියෙන්නේ මේකෙන් දින දුක් දෙරෙන්න මෙහෙමනේ කරන්නේ කියලා. අපෝයි එහෙමයි කරන්න ඕනේ. එහෙමයි කරන්න ඕනේ කියලා අමුතේ ගියා. තීරණයක් ගන්න ඕනේ නැහැ. එහෙම තමයි හිත කරන්නේ. හිතෙන් කරන්නේ එහෙමයි. අමුදෙන් తీර නැත්තම්. ඕකට කියන්නේ මොකක්ද? ඕකට කියන්නේ භාවනා වේද? මොකක්ද? ඒ වෙලාවේ තමන්ගේ සම්දානේ නොදිවිච්ච තමා කවදාකවත් කුරු පුරුදු නොවිදිවිච්ච වටිනා කුරුවක් දැන් මොන්න යා ඇති කළා. කල්ලවෙනියා කල්ලවෙනියේ එක පාරයි කරේ. අනිත් ඒකට කියන්නේ භාවනා යුරි. යුරි කියේ අවදාකත් නොකර මේක. මේ සිතට එක සිතෙන් එක පාරක් කරපැදී දැන් මේ පිට ධම්මානේක කරන්නේ. එක පාරක හුරුවක් තියෙනවා. දෙපාරක් කළා දෙපාරක හුරුවක් හුරුවක් තියෙනවා. දැන් මෙයාට වෙන්නේ මොකක්ද? එවැනි අවස්ථා කොච්චර ආවත් අර හුරුව ඉස්සරහට ඇවිල්ලා ඒ හුරුව ඉස්සරහට ඇවිල්ලා මේක දුන්නේ වලේ කියලා මූණ දෙන්න එයා අරකට නිසි විදියට දුකක් නොවන විදියට මූණ දෙන්න ඒකට ඉතිරිපත් වෙන්න එයා දැනෙනවා. ඒකට අපි කියන්නේ එක නිමිත්තක් ගැන එක නිමිත්තක්. ඔය විදිහේ නිමිති ඔය විදිහේ වගන එක එක අවස්ථාවල් වලදී ලැබෙන ලැබෙන ලැබෙන අපිට අහවල් එකේ කියලා කියන්නේ හැම එකම තියෙන නිසා පුළුවන් හැටි මගහැරෙන්න පුළුවන් ඕනේ. අමතක වෙන්න පුළුවන් ඕනේ. වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. අම ඒවා කොහොමද? ඒවා ඔක්කොමන්ටම බැරි කමයි තියෙන්නේ. පුළුවන් මෙච්ච වෙලාවද යන්නේ කොහොමද? දුරුකොලක් ඒ විදිහ තමයි කවුරුත් ඕක කරන්නේ. එක පාඩකකෙක් කවුරුත් අර මතකනේ මේක අහම්බුකෙන් කිල්ලා දෙන්නේ කියන්නේ. එයාගේ අමුතු වැටක් කියලා මේ මේ අපාරද්දකී උපාරද්දේ දියුරැල්ලා ගන්නේ අමුදේ ඉඳ තියෙන ආදරේ. ඒ මොකද කතාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා වර්ධනය කරනවා. නමුත් අපේ යුතුයකම අපේ අපංකර මොකද? දැරි දැරි හරි වැඩේ පටන් ගන්න. වැඩේ පටන් ගත්තොත් මාසෙක දෙකක් වෙනකොට තමයි. හැබැයි යාගේ මාසෙක තියෙනවා මම මේ වැඩේ කරන්නේ. ඒ කරන පුජ්‍යලයා එයාට මොකද්ද වෙන්නේ? මේ එයාගේ ක්‍රියාවෙන් මොනවද ඔයාට ලැබෙන සාසනික සම්බන්ධය? බුදුහාමුදුරුව වදාලා ශික්ෂා තුනක්. සීල සමාධි ප්‍රඥා. ශික්ෂා තුනක්. ඉතින් ජීවිතය දුකෙන් නිවන බුද්ධලයාට අයිති තුන තමයි වෙන්නේ. මොකන්ද මේ සීල සමාධි ප්‍රඥා කිව්වහම අර අග්ගිම ඉඳලා මුලට එන්නේ. දැන් මුල ඉඳලා ගත්තොත් මුල ඉඳලා ගත්තා. මෙයා යම් කිසි ප්‍රඥාවක්. ධර්මක මේ පිළිබඳව පිළිපැදිය යුත්තේ මෙහෙමයි කියන්නේ. මෙහෙමයි කියන්නේ. ආ ගත්ත තීරණය නිවැරදි තීරණයක්. එයා ඒවල යම් කිසි විදිහකින් මේකට පිළිපදින්න ඕන මෙහෙමයි කියලා. එයා හිතපු හැටි ඒක යාගේ නිවැරදි තීරණයක්. ඒ තීරණය උඩ යා. නෑ මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අවස්ථාවට එළඹෙන හැටියට මම මගේ යුතුයකම් ඉස්තු කරලා මම ගන්නවා. මට කොලේ නෑ මට සල්කියේ මේ මුකුත් ඒ ඔක්කොම මට ඉන්නේ. මට කලකන්න ඕනවත් මම මම වැඩ කරගන්නත් ඕන මම. ඒ අර ඔක්කොම ඒ අවස්ථාවේ මට පැවරිච්ච යුතුයකම මම. මරලා ගන්න යන්නේ නෑ. විමහක්කන්නේ. ගානට නෝනේ. ඉන් එහාට නෑ. අන්න ඒව කරන වෙලාවේදී එයාගේ හිත දිහා බැලුවොත් ඒ වෙලාවේ ලෝභ දෝෂ කියන අර නපුරු කාස්තක කෙලෙස් නැතුව ඇති. ඒ කාස්තක කෙලෙස් නැතුව මිනිහ අර යුතුයකම ඉෂ්ට කළා. කිසිම විරුද්ධ හෝ අමුත්පත්පාදී ස්වරූපයක් ගන්න නැතුව එයා මෙහාට උනාට එතන තියෙනවා සීලය. එතන අර මුල් තීරණය ප්‍රඥාව කිව්වා. කෙලෙස් නොයේම සමාධිය කිව්වා. ඒ විදිහට හතුරු කය වචනේ හැදිරවීම සීලය. අත ඔය අවස්ථා තුන අපේ නිකම්ම කරනවා. අපි ඉතන දැන් සීල් ගන්න වෙනවන සමාධිය දෙහිච්චින් වල සාධක පිට තියාගෙන ඉන්න ඕන සමාධිය. මේවා නෙවෙයි කියන් කියන්නේ අපි මේ වර්ගවල තේරුම් ගන්නවා නැති. සීල සමාධි කියන්නේ මොනවද? ඊ අවස්ථාවේ ඒ කාරණයට තමන්ගේ අපේක්ෂාවන් පුරන් කළා. ඒ කියන්නේ තමා ඒක කෙරෙහි බැඳීමක්, බලාපොරොත්තුවක්, විරෝධයක් දෙක අයින් කළා. මේ අවස්ථාවේ මගෙන් කරෙන්න ඕනේ මොකක්ද? මගෙන් කරෙන්න ඕනේ විතරක් මම ඉස්ස කරනවා කියලා. එයින් සීමා කළා ඉන්නේ සීමා කරපු නිසා මුන් කරන්න ඕනේ කියන එක නැතුව මේක කපා දාන. අයින් වෙච්ච හැටි නෑ වුණේ මොකක්ද? තීරණය හරි. එදෙල සිටේ කැලස් තිබුණේ නෑ. එයාගේ හැදිරීම සීලමය ගුණේ ඉස්සයි. ඔබන සීල සමාධි ප්‍රඥා එක කාරණයකදී මේ මුත්‍තිල රැකලා තියෙනවා. ඒ රැක්ක සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන හැම එකටම යොදන්නේ කියන්නේ. හැම එකටම හැම එකකම යෙදීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? එයා හැම එකටම කියනවා මේ දැන් ලංකාවේ යොදවලා ඊළඟට ඉන්දියාවේ චීලේ යොදවලා ඊළඟට ඕස්ට්‍රේලියාව ඔය හැමතැනම ඉස්සෙන්නේ මේ තියෙන පුරුවක් ලැබෙනකම් පුරුවක් ලැබෙන මොකක්ද? ඒ ඒ යම් සමාත මුල් අවස්ථාවේදී ඒ ඒ නිමිති එක්ක තමාගේ සිත ඒ විදිහට දැනෙනකොට පුළුවන් අමාරුවක් අල්ලලා නෑ බලාපොරොත්තු වෙන්නේ මගෙන් ඉදුවේ. ඒ අර මම බලාපොරොත්තු එහෙන් ගන්න ටික කපනවා. මගෙන් කරන්නේ හැබැයි මට පුළුවන්. ඒකෙත් බැඳිල්ලක් නෑ අර දෙන්නilla. ඒක ඕම කරගෙන එක මිනිත්ස සෑහෙන ගණනක් වහු කරනකොට නිකම් වෙන්න පටන් අනෝක ඔය කියන්නේ මොකද්ද? විරායාසයෙන් අර සමාගයේ සත්‍යය සකස් වුණාම ඒක භාවනාවේ ඥානය කියලා කියන්නේ ජීවු වෙලා. ඒ අර එක මුලදී භාවනාවේ ඥානය ටික ටික ජීවු කර කර දැන් මේ தත්යට ආවම ඒකේ තියෙනවා විශේෂ අයිතිවාසිකම මොකද්ද? නිමිත්ත එනකොටම එවලෙම කපලා බෙන්දනවා. අම්සිකෙන් කෙරෙන ටික විතර. එහෙ මුකුරුස. කියලා විදහාට Tamanටම කාරණේ කියලා. මොකද මෙයා මෙතෙන්ද ධර්මයේද දීලා තියෙනවා ඒවා කළා කළා කළා එතකොට මේ විදිහේ සත්‍යයක් ආවහම මොකද්ද තීන බුද්ධලේකේ විශේෂත්වය මොකද එයාට සමාජයක් නැහැ විශේෂ සමාජයක් එයාට නැහැ විශේෂ තැන එයාට නැහැ විශේෂ බුද්ධලේ කවුරුත් එයාට හොඳයි වැරදිකාරයේ හොද මිනිහෙක් නරක මිනිහෙක් නෑ දන්නේ නෑ ලෝකේ හොඳ නම් මමයි නරක කළා නම් කරන්න එපා. හරි මට. දැන් මම මේ හොඳ කරගෙන යනවා මා හොඳයි. මම හොඳ නිසා ලෝකේ මට. ලෝකේ මට හොඳ කරනවා නෙවෙයි. ලෝකයෙන් නොහොඳ කර නොගෙන ඉන්නවා දන්නවා ඒකයි මගේ හොඳ. ඔන්න ඔතෙන් වැට්ටාම ඒ මොකද්ද? ඒ දෙන්නේ කාමේ දුක්ම කැරියන් කියන්නේ. ආවේ ධර්මචර්යයන් වලට බහිනකොට දැන් අපි ඒ ධර්මචර්යා ඒ කිව්ව ධර්මචර්යා මුල් කොටස දෙන්නවා සෝහන් මාර්ගයේ පිළිපන් සුත්‍රයයි. ඒ தත්ත්වයේ ජීවුන වේගෙන ජීවුන වේගෙන ජීවුන වේගෙන ජීවුන වේගෙන ඥාන සමාජයේ හැමතැන ඕන උතන. අර தත්ත්වයේ උදා වීමට නොවන තැනට මිනිහාගේ පුරුද්දාවත් පස්සේ අර කියන සෝහන් දික්කේ ඒකට දැන් අපි බලමු දේශික වේලාවට ඥානෝහං වෙච්ච සුද්ධලේ කියන්නේ සංයෝජන තුන ඊළඟේ සංයෝජන තුනක් හැලෙන්න ඕන සෝහං වෙන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරා සක්කාය කියලා කිව්වේ ඒ ඒ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒ අවස්ථාවේදී දෙරෙනවා අපට ඕන විදිහේ නෙවෙයි ඒ කියන්නේ පව් කරපු මිනිහා පාපයෙන් දුක් පීඩා විඳින්න ඕන. පින් කරපු මිනිහා පිනෙන් සැප විඳින්න ඕන. ඒ කියන්නේ මොකද්ද? ඒ පුණ්‍යමය ධර්මත් පාපී ධර්මත් වැඩ කරන වෙලාවට සැප දුක් වෙනවා කියන්නේ. ඒකට දැන් මේ තැනත්තා අර සක්කාය දික්කිය කියන වැරදි මතේ ස්වකීය ක්‍රියාවල් පිළිබඳ තමන්ගේ හෝ ඒ ධර්මයන්ගේ ක්‍රියාවල් පිළිබඳව ත්‍රිවිච්ඡ ක්‍රියා ශක්තිය තේරුම් අරගෙන ඒ වාට බාර දුන්නා මට කරන්න දෙයක් නෑ මේකේ ඒවා කරන්නේ මූලකත්වයේ හැටියටයි ඒක නිසා දුක් විඳින්නේ නරක ධර්ම දාගත්තාමයි සැප විඳින්නේ නරක ධර්ම අස්කරනවා. එතකොට නරක ධර්ම දාන එක මෙයා රැවැත්තුවා බලාපොරොත්තු අයින් කිරීම. එච්චරයි නරක ධර්මයේ කියන්නේ. බලාපොරොත්තු අයින් කිරීමෙන් එයාගෙන් මෙහෙම වෙන්න ඕන, ඒක මෙහෙම වෙන්න ඕන, එයාලා මෙහෙම කරන්න ඕන ආදී වශයෙන්. ඊන බලාපොරොත්තු අයින් කර වැඩේ ඒ පිටට නරක ධර්ම වැඩි වෙනවා. නැත්නම් නැවතුණත් දැන් තියෙන්නේ මොකද්ද? කාර්යයට උචිත අන්දමින් ක්‍රියාවේ දෙන සිත විතරයි. ඒකේ කිසිම කීඩ අන්න ඒ අවස්ථාවේදී සක්කාය ඒ පිළිබඳ ඒ ඒ සිද්ධියෙන් සිද්ධ කරන ධර්ම තියෙනවා ඒ ධර්ම වල බලපෑමනේ මේ කරන්න කියන එක මතක නැතුව අරයාගේ දවුනේ මෙයාගේ දවුනේ අනිත් එක්කෙනාගේ දවුනේ මට පුළුවන් සතුටින් ඉන්න කියන රටේ ඉන්න ඔක්කොම බලාගෙන ඔක්කොම දිරුපවාගෙන දඟලලා අන්තිමට පීඩාවටපත් වෙන එක අර සක්කාය දිට්ඨියයි. ඒව එකකින්වත් බෑ සමාධි වැඩි සමාධි කරගන්න ඕනේ කියන්නේ. අර ලබ්ධයට ගත්තා. ඒ දිට්ඨිය කැඩුවා සක්කායට බාධා දුන්න වැඩ මොනවා? නරක ධර්ම නොදා හිතේ ඉන්නකොට හොඳට අර වැඩවල වෙන සැප දෙන්න. දැන් මේ තිස්සා ඉස්තිර වෙලා නිසා එයාට සැපේ සම්පූර්ණ. සැප යන්නේ මොකක්ද? අපිට දැන් සැකයි අනේ මන් දන්නේ නේ. අහවල් එක කරනවා හරියයිද නොයයිද රැකම්බේද කියන අපි මුකුත් දන්නේ නැහැ. ඉතින් කොර කොර බල බල දුක් විඳ විඳ පාරවගෙන අනේකයි. නමුත් අර සත්‍යතාව බුද්ධලයට දුක් විඳිනේවයා නැති දුක් විඳිනව කලබුලි. එයාට ඕනෑමට. සැකයෙන් තොර වූ මට කොතර ඉඳියත් දරුණු දුකමයි ඉඳෙන්නේ. ඒක නිසා වගේ එකක්. ඒකත් බලමු කියලා අර සැකේ දුරේ. සැකේ දුරේ. සැකයක් නැතුව ඕන කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. එයා දන්නවා මට දුකක් එන්නේ නැහැ. මොකද මම දන්නවා දුක නැතුව ජීවත් වෙන්න. ඒකයි ලොකු හොත්තුනේ හාස්කම නෙවෙයි. ඊළඟට ඊළඟට පරමාර්ථය කියනවා. බාහිර ලෝකයෙන් සැප ලැබීම හඳා අපි නොයේ නොයේ සංවිධාන නොයේ නොයේ වෘත්ත පටන් බාහිර ලෝකයෙන් දැනේ ඉතින් මොනවා හරි ජීවිතේට සැපදෙන මොනවා හරි එකක් කරගන්න. එයා ගන්නවා ජීවත් වීම ලෝකේ නොයේ මොකාරාර ගල්ල දැල් වතු පිටි ගේ කුඹුර අරගමාන ඔක්කොම වල ජීවත් වීමට විතරයි. ඒකෙන් සැපයට මුකුත් නැහැ. ඒක නිසා සැපය ලෝකෙන් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි මගේ නිස්පාදනය. දැන් නිස්පාදනය කරන මෙහෙමයි ඒ බුද්ධලයා ගාව දැන් සීල පරාමාර්ථයක් නැහැ. ඒ වගේ මිනිස්යා සෝහන් වුණයි කියලා කියන්නේ බැරි කාරණා. ඒකේ තීරුණා ඒවත් සෝහන් තමයි. සෝහන් කියන්නේ අර දුක් විඳින පැත්තේ සෝදාපට්ටි කරනවානික. පස්සෝදගාමි දැන් එයා සැප විඳින පැත්තේ නැති. ඉතින් ඔන්න අද මුද්‍රාවේ ඔකේ. ඔබට දැන් අපි ඔතින් නම් ගන්නෑ. දැන් ඉතින් අපි දෙනවා ඕන ප්‍රශ්නයක් අහන්න. හැබැයි මම කියා කිව්වා මිස ලෝකේ කොහොමද? ආමේක ආමේක විචාරය. ආමේක විචාරය. ඒක කර්මජනේ ඉන්නේ ඉන්නවා අතර ආ නිකක් ආවම නැදුම් ස්වરૂපය අත්දේ. ඒක සාමී සාමී උත්සාහයෙන් යන්නේ විස්සක් ආවම ඒ වැඩි යනවා. විස්සකරින් දැන් දැඩි. ඒකත් හැම හැම විස්සක්ම එනකොට ඒකේ නැදින ගතිය අපාහින්න ඉදිරි ප්‍රෝගයක් ජීවිතයක් දුක් ගන්න ඕන යතරතාව. එතකොට මේ දීප්තිය ඇලීම ඉහිල් කරගන්න අපි විසින් නිරන්තරයෙන් පාවිච්චි කරන ජීවිතය හදනවා. උදාහරණයක් සත්‍ය හැම වෙලේම සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය කියන්නේ බොරුවක්. දාගන්න එපා. ඇත්තක් දිහා බලපන් හැබැයි. ඒක දැන් අපි කියමුකෝ මම දැන් තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. මේ තනත්තාගෙන් මම මෙන්න මේ සුවය විඳිනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒක ඒ එතන ඒ මොන ඒ තනත්තා ජීවිතය මොන ආකාරයෙන් හැදිලා ඒ තමන් බලාපොරොත්තු වන සුවය ජීවිත තරම් ඔහු තුල අපංකම පුළුවන්කාරකම තියෙනවා. ඒකට එයාට ඒ තරම් ලැබියාවක් තමන් කරේ ඉපදিলা තියෙනවා. වෙන කිසිවක් නැතුව ඒ බුද්ධලයාගෙන් බලාපොරොත්තු වෙනකොට යන කිසිම දරුවක් හෝ සහායක් නැතිලා. එතන තියෙන්නේ තමන් මේ බොරුවක් සංස්කරණ යන වෙලාව. මොකද තමන් ඒක ඇත්ත දන්නේ නැහැ. බැරිද පුළුවන් කියලා. ඒක නිසා මහත්මයා එවලම හිතුවොත් මම හිතන්නේ යාට පුළුවන් කියලා එයා ගාව ඒක කියලා මම දන්නේ. ඒක නිසා යාගේ කර්මය එකක් එයා ඉපදිලා දෙන්නේ. ඒක යාගේ කර්මය ඔක්කොම. ඒක නිසා එයාගෙන් මේ දේ බලාපොරොත්තු වෙන්න මට කිසිම යුතුකමක් නැහැ, පුළුවන්කමක් නැහැ. මොකද මටත් බෑ අනිත් අනිත් විදිහට ඒක නිසා මේ සාධාරණත්වයේ යටතේ එහෙන් ලැබෙන උදව්වක් කියලා මම පිළිගන්නවා නැත්නම් මම ඔන්න එන්න වයින් ඕන ආම ආම. ඒක දුක. රොස්තු කමින් ඒක කරන්නේ යුක්තිය ශක්තිය දෙක විතරලා ඊට අනුවන අර කල්ප. දැන් දැන් හතයි. අවුල් ඈ. අපිට ලොකු ඕනකම. ඒ කාණේ. ඒ කාණේ. ඔව් දැන් යම් කිසි කෙනෙකුට මහාන වෙන්න ඕන කමක් තියෙනවා. ඈ ඒකත් කාමයේ කියලා. ඔය තියෙන්නේ මොකක්ද දන්නවද මහත්ය වෙලා හැබැයි මම දන්නේ නැහැ කාමයේ දෙනකොට. ওই පැත්තට හරවගෙන ඉන්නේ. මහත්යා මේ බණ අහන්නේ මේ තියෙන බැඳීම් වලින් මගේ ජීවිතය අත් කරගන්න උදව්වක් ඉදනවා නම් මට ඕන අත් කරන්න දෙයි කියන කාමය. අත් කරනවා. එහෙම නැතුව මමත් එක සෑහෙන ප්‍රමාණයක ධර්ම ධරේ කියලා ඉන්දරාද දෙන්නම් මං කඩ පියාගන්න කිව්වොත් අන්දතම කියනවා. අත්තම දම අත්තරීමන් සත්‍ය. සත්‍යන හිතාවෙන් නැති කාමයේ අත්තරින් හිතාවෙන් නැති කාම. ලැබු? ආ. හොඳයි බින්දතුනි. දැන් දැන් සංග්‍රහයේ ආමත්ව ඉන්නවා නැති මේ අතර අනේ කරනකොට දුකේ මානසික සුවය සම්මාන්‍ය අංගයකින් සමාජික කරනකොට අපි කියනවා මේ පංචකාමතු සැප මොනිට යම් විදිහකින් විවාහ කරන්න හදනකොට යම් විදිහකින් පිට දෙන්න නැත්නම් අපේ මොනවද ඇතිවෙන දේ තමයි විවාහ කියන අපේ මේ ජීවන සම්මානයක් කියන්නේ ඒ පිළිබඳව කියන්නේ උදාසීනත්වය නැති කරන හැටි කොහොමද? ඒක යන්නේ. දැන් මේ කරුණවල මේ ඉගෙන ගන්න කරුණවල තමන්ට සම්පූර්ණ ජීවිතයේ දුක් විඳිනකොට තියෙන අමාරුව ගැන යම් කිසි කෙනෙකුට වැටහෙන තුරු අර උදාසීනත්වය කියන්නේ මොකද්ද? සත්තම් පරිතට ගොල් කිරීමයි මේක නිකන් දෙදෙනාටම තල්ලු වෙලා යාමයි. ඒකට අර පස්කම් සැපසේ කියන්නේ පීඩාදායක සත්‍යයක් උදා කරන වැඩි. ඒතොර මේ උදාසීනත්වය නැති කරන්න නම් අර ඒ ඒ ක්‍රියාමාර්ගයේ ඒවට ඇලී බැඳී ගැලී වැඩ කිරීමෙන් Tamanට ලැබෙන අනර්ථය ආදීනව සැලකන්න. සැලකන්න. මේක මමමයි දැන් සඳා ඉඳලා හැම දුකක්ම මට පැමිණිච්චේම මමයි ඉන්නේ අම්මා තාත්තා සහෝදරයෝ නෑ දැන් කවුරුත් ඉන්නේ නෑ. වීර්යයක් ඒක නිසා වටා පිටාවෙන් ඉඳගෙන කවුරු කනේ අපේ ගියයි නම් වේදනාවක් ඒක නිසා මේ වේදනාවන්ගෙන් තොර වූ ජීවිතයක් දැක්කත් කරගන්න මේ වැඩ පිළිවෙලයි තියෙන්නේ ඒක නිසා මුළු පුළුවන් විදිහට යොදා තිනත් එක අර තියෙනවා රජනයි ඩිංග ඩිංග ඩිංග ඩිංග අර පැත්තට යනකොට රහ රැගෙනකොට මේක රසේ රැගෙනකොට ඊට පස්සේ පෑදල කරාගෙන ඉවරයි ඒ තරම මේක රහ දෙන්න ඕන සිත. රහ වැඩිච්ච වැඩිච්ච ධර්මවල තමයි චිත්තරාට පණි. ඉතින් අහන් වැඩ රහ ඇති වෙන්නේ ඉතින් මුලින් එකා පුළුවන් දෙයක්. උදයි කියන්නේ දැන් මෙතින් අපිට අද අහන් දෙදුනේ මේ චිත්ත මෙච්චයේගේ තත්ත්වය විදිහ යනවා කියන්නේ ඉදිරිපත් කරලා. දැන් මේ පින්වත් පිළිස අපිට තේරෙනවා කියන්නේ ආ කර්ම වායක ගත කරන මේ වාස්නාවන්තයෝ ජීවිතේ ඉතා වැදගත් අවස්ථාවක මේකට එල්බුනේ ගමුනේ අතීතයේදී දැන් උන්ති පුරුවක් පොඩ්ඩක් පොදිවිදේ. ඒතර මේ විදිය පිටසකට මේවා ඇතිවීමෙන් මේ ජීවිතේ නිතරම ළමා ගැනීමෙන් මේ ජීවිතවලට සමාජයටත් අන්‍යයන්ට කාටත් යහපත් කල. ඊගානු සබිතේ සබිතපත් වෙනා වූ යෝග බාහිර බාහිර ස්ථානයට ඕකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමත් ජීවිතයක් ගත කරලා අවසානයේදී ජීවිතයේ දෙස බලලා අපි දුක්ඛ මුසුතේ ජීවත් වුණා කියන එක කියන්නද අපි බෞද්ධයෝ තමයි අපි බෞද්ධාගම රැස්සා බෞද්ධයෝ වලින් ජීවත් වෙනවා කියන්නේ. දැන් මේ પરම්පරා බුද්ධාගම දෙයි අපිට උමුණා වෙන්නේ අපේ ජීවිතය ඇතුලේ බුද්ධිමත්ක අපි ජීවිතේ පරිහරණය කළාද ඒ එක විතරයි බෞද්ධ කම. ඒක දැනගන්න ඕන ලැබෙන ඕනම අරමුණදී යම් කිසි කෙනෙක් දුක නොවේ. ඒකේ අර දුවා. යම් කිසි කෙනෙකුට යම් ප්‍රමාණයකින් දෙයකින් දුකක් නොවේ ඉන්න පුළුවන්. ඒ ප්‍රමාණය අවශ්‍යයි. ඒතන දින දුකිය. යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් මේ මිනිහ නවාදන් ගන්න ඉන්න දෙහෙරයක් ඇතුලේ ධාතු වුණා. මිනිහා විඳින්නේ දුක් නම් ඒක අවශ්‍යයි. ඒක නිසා ඒක වෙන් කරගන්න. අර වෙන දෛනික ජීවිතයේ දුක්ඛවත් දුක්ඛ නැතුව ජීවත් වෙන්න අපි අර්ධාකාරී අන්‍යතන බවට සමීන ඕනෑ බුදුහාමුදුරුවෝ ජීවදාලේ මේ විදිහේ සත්‍යයක් ඉස්ලන්ද තම තමන්ගේ සංකාලෝ පවතිනව ධෛර්යයෙන් ඕනෑකම් හැදී ඔය ඔක්කොම අනුකලේ සම්මාදේ යන ජීවුවන් කාලම ජීවිතය ඉතිරිසයි ඒවා දැන පුදුකාරය දොස්තරගෙන මේ භාවිත වුණකොට ජීව ජීවිත රටාවට වෙන්නලා අපේ කිසිම සුද්ධලේ ලබනයි සුවස් කරන්න පුළුවන් එනිසා ඒ විදිහේ සත්‍යයක් කියලා ගැනීම දරන්න මේ උත්සාහය තිබෙන සාර්ථකත්වයේ වැඩිදර සම්හාරකාරී කරනවා. අපිට ඕනේ ජීවිතපත් වෙනවා ලෝකාල සාර්ථක භාවයේ ස්ථානයේ. අන්නේ ස්ථානවලට තමයි කරනවා ස්ථානවල. අනිත් ජීවිතයේ දිවිරාසනෝයා මේ පින්වල මොදම් නිමිත්තක් පිළිමේ දැන් දෙනාටම තමතම මේ ජීවිත යහමගේ කරුණ කරමින් ජීවිතයෙන් ලැබිය හැකි නිහිරි කොට. අපු කරලා එහි ආකාරයේ දීම සඳහා කියන දායකලේ උදාරය කරනවා. ඒ විලාස සම්පූර්ණවට සමගමන වෙන්නේ සීනි කරලෝකයේ බෞද්ධ ආදීත්වයේ මනාප වර්ගයාකට කුසින සුන්දරෝදන්න සමගමන්නක් මේ සත්‍යේ කාමයේ ඉඳින් කියවනවා. වාන් ගන්නවා වූ ඒ දේවාලයේ නැතරගෙන එක්තාවදා සම්මිලිත කරනවා. ආදාන කරනවා. ඥානීය විද්‍යාව අභිවාදන දීවිද්දේ ධම්මස්ථාවදායෝ යත්තාරෝ ධම්මවද්දති ආයෝන්නෝ සම්බලං ආයාරෝක්‍යෝ සත්‍ති සතරං වක්ඛිනේමජ අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සම්පිතු